සඳහන් වෙනවා නිවන් දකින්න බලාපොරොත්තු වෙන සෑම සිළු දෙනාම විසින් ප්‍රගුණ කළ යුතු ධර්මයක් හැටියට මේ සඳහන් වෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ මේ ආර්ය සත්‍ය අප විසින් වඩන්ට ඕන දෙයක්. මේ ආර්ය සත්‍ය පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ තවත් සූත්‍ර කීපයකත් සඳහන් වෙනවා. නමුත් මුලින්ම සඳහන් වුණා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තරයක් කලේ නෑ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ. නමුත් පසු කලෙක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් විස්තරයක් එට භාජනය කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ. අන්නේ විස්තරයේ සඳහන් වෙන හැටියට මේ අංග 8ක් වූ මේ ආර්ය මාර්ගය ආරම්භ වෙන්නේ සම්මා දිට්ඨියකින්. සම්මා දිට්ඨිය කියනකොට අපි අහලා තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ දිෂ්ටිය නැත්තම් පිළිගැනීම. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්කට හේතුව සමුදය සත්‍ය නිරෝධ සත්‍ය නැමැති නිර්වාණය සහ ඊට අදාළ මාර්ගය කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ මාර්ග හතර පිළිබඳව විශ්වාසයක් පිළිගැනීමක් මතයක් අපි විසින් ඇති කරගන්නේ කියලා තමයි අපිට දෙන අවවාද නමුත් අපු දැකපු නැති නිර්වාණයක් අපිට හරියට අවබෝධයක් නැති මාර්ගයක් ඒ වගේම හරියට නොදැක්ක දුකක් සහ දුකට හේතුවක් පිළිබඳව ඇති කරගන්න විශ්වාසය තමයි සම්මා දිට්ඨිය. මේ වගේම මේ සම්මා දිට්ඨිය ගැන බුදුරයන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා තව දුරටත් වෙනත් සූත්‍රයක මේ ලෝකේ පරලෝකේ අපි මෙතනින් යනවා තවත් ලෝකයකට අපි ලෝකෙක ඉඳලා ආවා. ඒ වගේම අපි කරන හොඳ නරකවල විපාක, කුසල අකුසල විපාක මේ ආදී වශයෙන් අපිට නොදැක්ක නොදන්න දෙයක් පිළිගන්න වෙලා තියෙනවා සම්මාදිට්ඨිය හැටියට. අඩුතරමේ මව සහ පියා කියන දේ අත්ති මාතා අත්ති පිතා මේ දේත් අපිට පිළිගන්න වෙනවා හැබැයි අපි කවුරුත් මව්පියෝ පිළිගන්නවා කිසිම විවාදයක් නැතුව නමුත් අපි දන්නේ නැහැ ඇත්තටම මේ මවද මේද පියාද කියන්නේ කියන නිසා ලෝක සම්මතය නිසා අපි ඒ ඇසුරු කරන නිසා අපි බලාගන්න නිසා අම්මා තාත්තා කියනවා සත්‍ය වශයෙන් අපි දන්නේ නැහැ නමුත් අපි හොයන් පිහිටලා මේ පිළි අරගෙන ඒ අනුව අපි ඉදිරියට යන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න. ඒ නිසා බුදුන් වහන්සේ කතමා චාවසෝ සම්මා දිට්ඨි යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චතාවසෝ සම්මාදිට්ඨි. දැන් ඒක තමයි අපි දන්න දේ. ඒ අපිට සෑහෙනවා මේ ගමන යන්න. බුදුරයන් වහන්සේ මිච්ඡා දිට්ඨි 62ක් පිළිබඳව දක්වලා තියෙනවා. බ්‍රාහ්මණයෝ විසින් ගෙනහැර දක්වපු ඒ දිට්ඨි බුදුරයන් වහන්සේ විස්තර කරලා තියෙනවා. නමුත් අපි මේ දිෂ්ටි කටපාඩම් කරගෙන ඒවේ අරුත් දකිමින් අපි ඒවා විග්‍රහ කරමින් ඉන්න ගියොත් මං හිතන්නේ පෞද්ගලික පිළිගැනීම එක කාලේ නාස්ති කිරීමක් කියලා. මොකද අපිට අවශ්‍ය මැණික අපි අඳුරනවා නම් මේක නිල් මැණික මේක ගෙවුඩේ මේක අපි එහෙම නැත්තම් කියනවා පසින්දලේ අපි අඳුරනවා නම් අපිට උවමනා කරන්නේ නැහැ අපිට හොයන්නේ පසින්ගලයක් නම් අපි පසින්ගලය අඳුරනවා නම් අපිට අනිත්‍ය නතෝරක් නැති ඔය පූණක්කම් ඔය අනිත් ගල් જાති එකක්වත් අපිට දැනගන්න ඕනාවක් වෙන්නේ නැහැ. ඒ වගේ අපි මේ සම්මාදිට්ඨිය දන්න නිසා මේන් සෑහීමකටපත් වෙලා අපි ඉදිරියට යන්න නිසා ඊළඟට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා කතමා චෞසෝ සම්මා සංකප්පෝ කියනවා නෙක්කම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ මේ සම්මා සංකප්පය කියන කාරණා පිළිබඳ අපි මීට පෙරත් කතා කළා නමුත් මේ නැවත නැවතත් අපිට මේ විදිහට මතක් කරන්න සිද්ධ වෙන්නේ අද මේ ස්ථානයට පැමිණලා එන නවක යෝගාවචර පිරිස නිසා නමුත් මේවා අසාහිතියටත් නැවත නැවත ඇසීම නිසා මානසිකාරයේ පැවැත්වීමෙන් ඒවා ගැඹුරින් අවබෝධ කිරීමේ ශක්තියක් ඇති වෙන බව ශ්‍රේන් වංශයේ සඳහන් කරලා තියෙනවා සූත්‍රවල. ඒ නිසා දන්නා අයත් නොදන්නා අයත් මේ සම්මා සංකල්පය පිළිබඳව හැඟීමක් ඇති කරගන්න ඕනේ. මානසිකාරයේ පවත්වන්න. මෙහි කියනවා පළවෙනි එක මොකද්ද? නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම කියන්නේ නයිස් කම්මිය. ඒ කියන්නේ කාමයන්ගෙන් ඈත් වීම. දැන් මේ පිරිස සීල දෙනාම සීල සමාදන් වෙලා සුපුරුදු ජීවිතයෙන් ඈත් වෙලා සම්මා සංකල්පයේ එකාංගයක් වෙන නෙක්ඛම්ම සංකල්පය වඩමින් අපි කැමති ආහාර වේල් කීපයක් ගන්න විකාලේ අපිට හවසට තේ ටිකක් බොන්නේ මොනවා හරි හපන්න රස විඳින්න. නමුත් අපි සීලය නිසා අපිට ඒ දේ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි කාමයෙන් ඈත් වෙලා తాවකාලිකව ඈත් වෙලා තියෙනවා. මේක විශාල ශක්තිය. ඒ වගේම මේ නෙක්ඛම්මය කියනකොට අපි විසින් පරිහරණය කරන මේ අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ සියලු දෙයක් කාමයක් කරගන්නවද නැද්ද කියන එක බාර වෙන්නේ යෝගාවචරයට. මේ සෑම දෙයක්ම කාමයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතයට පවත්වා ගැනීමට අවශ්‍ය කරන පරිස්කාරයක් වෙන්නත් පුළුවන්. අපි දකින රූපය කුමක්ද කියලා හරියට යෝනිසෝ මනසිකාරයෙන් බලලා කොපමණ දුරකටද අපිට මේ රූපයෙන් අවශ්‍යතාවයක් තියෙන්නේ? අනවශ්‍ය නම් අපිට ඒක බැහැර කරන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. ඒ නිසා රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මේ සෑම දෙයක්ම කාම වස්තුවක් නොකර ජීවිත පරිස්කාරයක් කර ගැනීම යෝගාවචරයට බාර වෙනවා. නිසා නෙක්කම්ම සංකල්පය ඒ තුලින් අපේ වැඩෙනවා. ඊළඟ කාරණේ තමයි අව්‍යාපාද සංකල්පය. අව්‍යාපාද සංකල්පය කියනකොට ව්‍යාපාදයේ පිළිබඳව සඳහන් වෙනවා. තරහව, අකමැත්ත, ප්‍රසාදය. ඒ නිසා අපි නිතරම මේක විතර්කයක් හැටියට, නෙක්ඛම්ම විතක්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වශයෙන් මනසේ පහළ වෙන මේ අතෝරත්නති මේ චිත්ත චෛතසික පාලනය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. එනිසා අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිකං කටපාඩම් කරන දෙයක් නෙවෙයි. භාවිත කළ යුතු දෙයක්. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවොත් අපි යම් දවසක ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරනවා. සම්පූර්ණ කරනවා. මාර්ග ඥානයේදී ඒ සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි මේ සම්මා සංකල්පයට වඩා අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ සම්මා සංකල්පයේදී දැක්වෙන අව්‍යාපාද සංකල්පයත් අවිහිංසා සංකල්පයත් කියන මේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු නොකර අපිට විපස්සනා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා හිත රකින්න ඕනේ අපි. හිත රකින්න මේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නෙක්කම්ම සංකල්පයේදී අපි කාමයන්ගෙන් ඈත් වෙනවා වගේම ව්‍යාපාදයේ පිළිබඳව අපි කල්පනා කරද්දී විතර්කයක් හැටියට පහළ වෙන්නේ හිංසාවත් මේ දෙක පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ සූත්‍රයක පෙන්වලා තියෙනවා. මේ පිළිබඳව අපේ ලොකු හැඟීමක් තියෙන්න ඕන. ඒ විස්තර කිරීම අපි ටිකක් පස්සුවට තියලා ඊළඟට සඳහන් වෙන්නේ කුමක්ද? තුන්වෙනි එක තමයි සම්මා වාචා. කතමා උත්සව සම්මා වාචා පාණාතිපාතා වීරමණී අදින්නා දාන වේරමණී කාම මිච්ඡාචාරා වේරමණී ආයම් උච්චතාවසු සම්මා වාචා එතකොට අපි තියෙනවා සම්පත්පලාප මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී වරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී මේක තමයි සම්මා වාචා එතකොට අපිට තියෙන සම්මා වාචාව සිද්ධ වෙන්නේ කොහොමද? කතා කිරීමෙන් නෙවෙයි අපි වැළකීමෙන් සම්මා වාචාව සම්පූර්ණ වෙන්නේ. වැරදි විදිහට අපි විසින් පරිහරණය නොකරේ වචන අපි ඒවා පාලනයකින් කරනවා නම් අපි සමාදන් වූ ආජීව අෂ්ටමක සීලය අපි හරියට පිළිටනවා නම් අපිට ගිහි කෙතර ඉඳගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේම කියනවා කතමාචාවස සම්මා කම්මන්තෝ අන්න එතෙන්දි පාණාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාම මිච්ඡාචාරා වේරමණී බොහොම පහසු දෙයක්. බොහෝ විට මේ තුන ආරක්ෂා වුණත් සමහර විට යෞවනයන් අතින් වගේම වැඩිහිටියන් අතිනුත් මේ තුන්වෙනි පදේ උල්ලංඝනය වෙන වෙලාවල් තියෙනවා. ඒ හේතුව මේ කාම මිත්‍යාචාරය කියන්නේ අපේ හිතාගෙන ඉන්න දෙය නෙවෙයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. යම්කිසි වැඩිහිටියෙක් පාර මාරකරුවෙක් මේ ආදී වශයෙන් තමන්ට අවසරයක් නොදුන් යම්කිසි තරුණියක් හෝ තරුණයෙක් පිළිබඳ වේ විරුද්ධ පක්ෂිකයාට අයිතියක් නැත්තම් පැවරුමක් නැත්තම් අන්නේ යාය පිළිබඳ කාම සංකල්පනාවකින් ස්පර්ශය කිරීම බව කාම මිත්‍යාචාරයක් හැටියට සූත්‍රයේ සඳහන්. අඩුතරමින් කුඩා කාලයේ දෙමෝපියෝ විසින් මලක් අතට දීලා නැත්නම් කරට දාලා මෙන්න මේ යා ඔබටයි කියලා යම් කෙනෙකුට කුඩා කාලයේදී කිව්වනම් ඉන්දියාවේ පවතින සිරිතට අනුව ඒ තැනට්ටියටවත් අනවසරයෙන් ඒ තැනත්තා අර වෙනත් කෙනෙකුට අවසරයක් නැහැ. එම් සම්බදතාවකටවත් ඉඩක් නැහැ. ඒ නිසා කාම මිච්ඡාචාරය බොහොම ප්‍රබල දෙයක් බුදුරයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව. නමුත් අපි අහලා තියෙන දේ ඊට වඩා බොහොම සරලයි. එතනයි තියෙන වරද. ඒ නිසා නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය. හොඳින් මේ සිල්පද තුන පිළිබඳව හැඟීමක් ඇති වෙන්න ඕන සම්මා කම්මන්තය සම්පූර්ණ වෙන්න. ඊළඟට එනවා ආජීවයේ පිළිබඳව හැඟීම. සම්මා ආජීවයේ කියනකොට අපි පුතේ තියෙන හැටියට කවුරුත් අහලා තියෙන හැටියට මස් පිණිස සතුන් නැති කිරීම මස් කෑමේ කියන්නේ මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම අවියවුද වසවිස වෙළඳාම් ඒ වගේම වහල් වෙළඳාම් මේ වගේ දේවල් වලින් අපි වැළකෙන්න නමුත් ආජීවය අපි හිතුවට මේ වෑන් වෙළඳාමෙන් වැළකුණා කියලා. නමුත් අපි කරන ජීවත් වෙන්න අපි කරන අපේ ජීවනෝපාය තුල අපි රවටෙනවා නම් බාලදේ හොඳයි කියලා විකුණන වැඩි මිලකට දෙනවා නම් වෙනත් තැනක අඩුව අපි අඩුව දෙන්නේ කියලා කියලා වැඩියෙන් දෙනවා. Taman බාරියට පත් කරපු යම්කිසි වස්තුවක් පසුව ගෙන යන්න එනකොට මට මතක නෑ කොහෙද තිබ්බේ දන්නේ නෑ කියලා මග හරිනවා. මෙන්න මේ ආදී වශයෙන් රැවටීම නිසා යම්කිසි ලාභයක් ඔබ උපදවනවාද ඒකත් මිච්ඡා ආජීවයක්. ඒක හොරකමක් වෙනවා. ඒ නිසා සීලෙන් කෙලසෙනවා. සමහර විට එතන තියෙනවා මුසාවාදී. ඒ නිසා මෙන්න මේ තුල තියෙනවා හිංසා සංකල්පය. එතකොට අපි ව්‍යාපාදිය සහ හිංසාව එකතු වෙනවා පින්නතුනි අපේ මේ සම්මා කම්මන්තය හරියට නැත්තම්. හිංසාව බොරු කීම විතරක් නෙවෙයි අපි බොරු කියලා යමක් විකිනීම බොරු කියලා යමෙක් රවටා යම් ලාභයක් ගැනීම සොරකමක් හැටියටයි ඉස්ලාම. ඉන්සා නිවන් දකින්න යම් සිප කෙනෙක් බලාපොරොත්තු වෙනවා. බොහොම සූක්ෂම විදියට තමන්ගේ සීලය පිළිබඳව හැඟීමෙන් ඉන්න ඕන. ඒ නිසා සම්මා ආජීවයේ සම්පූර්ණ කරගන්නට අපේ ලොකු වීරයක් ඕන. මේ වීරය පිළිබඳව සඳහන් වෙන්නේ සම්මා වායාම කියන කාරණේට එනකොට. කොහොමද කියන්නේ? සම්මා වායාම කියනකොට කතමාසෝ සම්මා වායාමෝ ඉදා උසෝ බික්කු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ භාවය වීපුල්ලාය චන්දං ජනේති විරියං ආරපති චිත්තං පංකාණාති පදාති මෙන්න මේ විදිහට තමන් විසින් අකුසල් අනුප්පන්නා වූ අකුසල් උපන්නේ යම් අකුසලයක් ඉපදිලා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්නට නූපන් කුසල දහම් වඩා ගන්නට ඒ වගේම නූපන් අකුසල දහම් නූපදින්නට නූපන් කුසල දහම් උපදවා ගන්නටත් වඩා ගන්නටත් පින්නතිනේ අපි උත්සාහ කරන්නේ. ඒක තමයි සම්මා වායාම කියන්නේ. එතකොට මොනවද මේ කුසල දහම් මොනවද මේ අකුසල දහම්? විශේෂයෙන්ම මෙතෙන්දී කුසල දහම් කියනකොට පින්නතුනි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය බල ප්‍රධාන වෙනවා. සියලුම බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මමේට ඇතුළත් වුණත් ප්‍රධාන වශයෙන්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මතා කුසල් පක්ෂයටත් ඒ වගේම කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ අකුසල් පැත්තටත් වැටෙනවා ඒ නිසා පින්නතුනේ මෙතෙන්දී අපි වීරිය කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්නටත් නීවරණ පහ කර ගන්නටත් උත්සාහ කරන්න. නීවරණ පහ කරන්න උත්සාහ කරනවා නම් ඒ තුල තියෙනවා ඒ වායාමයේ තුල තමන්ගේ සීලයත් සම්පූර්ණ වෙනවා. මනසින් සිද්ධ වෙන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හිත තැම්පත් වෙනවා සමාධියට ගමන් කරනවා. නීවරණ වලින් බර වෙලා තියෙනවා නම් නීවරණම තමයි අවිද්‍යාවට ආහාරයක් වෙන්නේ. ඒ නිසා අපි නීවරණ පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන් පසුවෙන්ටත් ඕනේ. ඒ වගේම කුසල දහම් වැඩෙන්න මාර්ගය සලසන්න ඕනේ නිවර්ණ අයින් කරලා. ආලෝකයක් අපි දැල්වෙනකොට අඳුරක් නැසෙනවා වගේම ආලෝකයෙන් ස්ථානයේ පිරියන. අපි කරන්නේ දැල්වීම පමණයි. එනිසා අපි නීවරණ යටපත් කරන්න උත්සාහ කරත් ධර්මතාවක් හැටියට සද්ධා විදිය සති සමාධි කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම මෝරන්ට පටන් ගන්නවා. එනිසා හොඳ සීලයක පිහිටලා අපි වෑයම් කරනවා නම් නිතර දෙවේවි. මේ වෑයම කුමක් පිණිසද? තමන්ගේ සීලය සම්පූර්ණ කරගන්න. මෙතෙන්දි විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලය ඊටම වැදගත් වෙනවා. මොකද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ වෙනම සීලයක් ප්‍රතියට සඳහන් වුණත් ඉන්ද්‍රිය සංවර සීලයේ සමහර සූත්‍රවල බුදුරජාන් වහන්සේ දක්වලා තියෙන්නේ තමන්ගේ සීල පාරිශුද්ධියට අවශ්‍ය වෙන අංගය හැටියට. යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්විත නම් සමන්වාගත නම් ඒ නිසා උපනිශ්‍රේ සම්පත්තිය ලැබනවා සීලය පූර්ණයේ පිණිස. එතසා සතර සංවර සීලවටින් සඳහන් වෙන ප්‍රාතිමොක්ක සංවර සීලය භික්ෂූන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලාට සාමණේර දස සීල සාසේකියා ඒ වගේම දස සීල ගහට දස සීල ගෘහාධිපතියන් ඇතුළු ගෘහ ගියායට දස සීල උපෝසත අට්ටංග සීල මේ ආජීව අට්ටමක සීල මේ විදිහට මේ සීල සම්පූර්ණ වෙද්දී ආජීවට්ටමක සීලය වගේම පින්නතුනේ තවත් සීලයක් තියෙනවා. ප්‍රත්‍ය සංනිස්ෘත සීල. ඉන්ද්‍රිය සංවර සීල. මේවත් සම්පූර්ණ වෙන්න. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ කාම වස්තුන් ඉදිරියේදී තමා වහලෙක් නොවී ඒවට යට නොවී සිටීමට උත්සාහ කිරීම. ඇස කන නාසය දිව කය කියන මේ පහ තමා බුදුන් වහන්සේ කාම වශයෙන් සලකලා තියෙන්නේ දරවල් හැටියට. ඒකට මේවාට ඉදිරිපත් වෙන මේ අරමුණු තමයි කාම වස්තු. එතකොට මෙන්න මේ යම් කිසි හේතුවක් නිසා ඇස කන නාසය දිව කය කියන මේ ආයතන නැත්නම් ඉන්ද්‍රිය තුලින් යම්සි පාපී අකුසල දහම් ගලා එනවනම් අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්ම අන්වාස වේ. ඒවට යට වෙනවනම් ඇයි මේ? හරි විවෘතව ඒ දිහා බලන්නේ නැහැ. ඒ වගේම යෝනිසෝ මනසිකාරයක් පවත්වන්නේ නැහැ. හරියට සිහියක් නැහැ. සිහිය තිබුණත් පින්නතුනි යෝනිසෝ මනසිකාරය නැහැ. යෝනිසෝ මනසිකාරය නැති නිසා සම්පජන්ණය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා අර ඇසෙන් රූප දැකලා ඒවැ නිමිති ගන්නවා. ව්‍යංජන ගන්න. ඒ තුලින් සංකල්පනා මතුවෙනවා කාමච්ඡන්දය උපදී. තමන්ගේ සිතේ ගැටෙනවා නම් යම් සිතයක් ඒ නිසා ව්‍යාපාදයේ උපදිනවා. ඒ නිසා මෛත්‍රියෙන් සිත බැහැර වෙනකොට හිංසා සංකල්පන ඇති වෙනවා. ඒ නිසා අපි විසින් කළ යුතු දේ තමයි සම්මා වායාම හැටියට ඊටමත් උත්සාහයක් දරන්න ඕනේ සීලයේ පැත්ත බලන්න. විශේෂයෙන් ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියනකොට ආහාර පිළිබඳව, වස්ත්‍ර පිළිබඳව, බෙහෙත් පිළිබඳව, සේනාසන පිළිබඳව තම තමන්ගේ ගෘහ තමන් තමන්ගේ වාසස්ථාන ගිහි පින්නතුන්ගේ. ඒ අයගෙත් ආහාර ගන්නවනේ. සිව්පසයක් තියෙනවනේ. මේ සිව්පසයේ පිළිබඳව ප්‍රයෝජනීය සලකලා නුවණින් මෙනෙහි කරලා ඒ ආහාර ආදී පරිස්කාර ප්‍රයෝජනයට ගැනීම තුලින් තමා වරදවා ගත්තාම උපදින්ත යම්කිසි අකුසලයක් තිබුණද යම්කිසි ආශ්‍රවයක් තිබුණද ඒ සියලු ආශ්‍රව ඉපදීමට අවශ්‍යාවක් නැති නිසා ඒවා ප්‍රහාණය වෙනවා. කුමක් නිසාද මේ ප්‍රහාණය වෙන්නේ? තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් බලලා ආහාර ගන්න නිසා. නුවණින් බලලා මානයක් නැතුව, තෘෂ්ණාවක් නැතුව, මදයක් නැතුව, ඊර්ෂ්‍යාවක් නැතුව වස්ත්‍ර පරිහරණය කරන නිසා, අනිකුත් පරිස්කාර පරිහරණය කරන නිසා. ඒ වගේම පින්නතුනි ජෝනිසෝ මනසිකාරයෙන් බලද්දී ඉන්ද්‍රිය සංවර කරද්දී රූපය මවන්ට අපි මේ ගෙවන කාලය විවිධම් කරන මුදල් ඒ සඳහා යොදන නුවණ සියල්ල අපිට ඉතුරු කරගන්න පුළුවන් නිවන් දකින්න. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලයක් ප්‍රත්‍ය සංවර සම්නිස්ෘත සීලයක් දෙක තමන්ගේ ඒ කාලපරියන්ත වශයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ පවත්වන යම්කිසි සීලයක් තියනවාද ඒ සීලයේ පාරිශුද්ධත්වයේ මුදුන් පමනවන්ට හේතු වෙනවා ඒ නිසා මේ පවත්වන්නට නම් අපිට සම්මා වායාමයේ අවශ්‍යමයි මනසේ ඇතිවෙන අකුසල දහම් අභිජ්ජා දෝමනස්ස පාපක අකුසල ධම්ම අභිජ්ජා කියන්නේ කාමච්ඡන්දයටම නම. කාමච්ඡන්දය නැමැති ලෝභය. ඒ වගේම ව්‍යාපාදේ අසතුට. ඒ නිසා මේ අසතුටත් මේ ඇලීමත් කියන දෙකෙන් වෙන් වෙන්නත් අපිට මේ ඉන්ද්‍රිය සංවර සීලිය උපකාරී වෙනවා. ඒ වගේම සම්මා වායාම මේ සිළු දෙේ ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහට ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අවස්ථාවට මේ සංසාරේ Tamanව අතරමන් නොකර අතරමන් නොකර වගේම අනන්ත දුක්වලට යොමු කරන ඒ තත්වලින් මුදවල සුගතියටත් විමුක්තියටත් ලං කිරීමේ හැකියාව තියෙන්නේ සම්මා වායාම නැති වීරිය තුල මේ වීරිය වඩන්ට නම් අප විසින් කළ යුතු මොකක්ද? තීන මිද්දේ නසන්තෝ. තීන මිද්දේ කියන්නේ නීවරණයක්. මේ නීවරණය තමයි භයානකම යෝගාවචරයට. යෝගාවචරය අනිත් දේවල් වලින් වැළකුණත් තීන මිද්දය ආපු අවස්ථාවට ඔහු යට වෙනවා තීන මිද්දයට. තීන මිද්දේ වංචනික විදියටත් වෙනවා. සමාධියේ ටිකක් වැඩෙනකොට සමාධියේ වෙස් අරගෙනත් තීන මිද්දේ එනවා. එහෙම ආපු අවස්ථාවට තීන මිද්දේද එහෙම නැත්නම් මේක සමාධියද කියන එක තෝරගන්න බැරුව සමහර අය බොහෝ වේලාවක් මේ තුල ගැලිලා ඉඳලා නැකිටලා මා යම් උසස් තත්වයකටපත් වුණා අධිගම ලැබුවා කියලා හිනමව. එහෙම නැත්නම් කියනවා. ඒ නිසා මේ තීන මිද්දේ නැති කරගන්නත් අපිට ලොකු වීරයක් ඕන. සීලය ආරක්ෂා කරන්නත් වීරයක් ඕන. ඒ වගේම ඊළඟ කාරණේ තමයි සම්මා සති. කතමා චෞස සම්මා සති ඉදාවසෝ බික්කු කායේ කානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්. බොහොම ලේසියි. කායේ කායනුපස්සී විහෙරති. කය කයano බලමින් වාසය කරයි. ආස්වාස ප්‍රාස්වාස කය දිහා බලනවා. ඒ කයට අනුව කය බලනවා. සිතට අනුව සිත බලනවා. වේදනානු වේදනානුපස්ස වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවෙත් වේදනාවට අනුව බලනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ විදිහට පින්නතුනි මේ සතිපට්ඨානයේ සතර සතිපට්ඨානයේ පිළිබඳව නොනවතින උත්සාහයක් තුළින් අඛණ්ඩ ව්‍යායාමයක් කරගෙන යද්දී තමන්ට සමාධි ප්‍රඥා කියන කාරණා දෙක මුදුන් පැමිණෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය ඇටියට සංග්‍රහම් වෙන්නේ සම්මා සමාධි නමුත් සම්මා පඤ්ඤාවක් ගැන මෙහි සඳහන් වෙන්නේ නැහැ. අයංකෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය උපසමාය අභිඤ්ඤාය නිබ්බානාය සංවත්තති බලන්න මෙච්චර දෙයක් මධ්‍යම ප්‍රතිපදාව චක්කුකරණී ඒ වගේම ඒ දිවස කියන චක්කුව Tamanට ලැබලා දෙනවා. නුවණ ලැබලා දෙනවා. චක්කු කරණී ඥාන කරණී ඥානීය ලැබලා දෙනවා. උපසමාය සංසිඳවන අභිඥාය විශේෂ දැනුම ලබා දෙනවා. අවබෝධය ලබා දෙනවා. ඉතින් මේක ලබා දෙන මේ මාර්ගය නමුත් සම්මා ප්‍රඥාවක් ගැන කියලා නැහැ. විපස්සනාවක් ගැන කියලා නැහැ. නතර වෙලා තියෙන්නේ මෙතනින්. සමා සමාධිය. මොකද මේ සම්මා සමාධිය ගැන කියන්නේ කචමාවස් කතමාචා උසෝ සම්මා සමාධි ඉදාවසෝ බික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං වටමං ඥානං උපසම්පජ්ජතිය බොහොම පැහැදිලි මේ සූත්‍ර පිටකයේ සම්මා සමාධිය කියන්නේ කුමක්ද කියන එක මේ සූත්‍රයේ විතරක් නෙමෙයි. තවත් බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. යම් කිසිවක් නෙවෙයි චතුත්ථ ධානික සමාධියමයි. නමුත් මෙයින් මේ චතුත්ථ ධානික සමාධි ලබා ගන්නට හැමෝටම බැරි අවස්ථාවලදී උපචාර සමාධියක් හැටියට විපස්සනාවම පෙළගස්වලා ඒ තුලින් නැගෙන චනික සමාධිය අකණ්ඩව මෙහෙය වෙවීමේ මාර්ග ඥානයේදී පහළ වෙන ඒ උපචාර සමාධියේ ප්‍රථම ධානයට සමාන උපකාර සමාධිය. ඒ කියනවා සම්මා සමාධිය කියලා. විපස්සනා කරන්න පුළුවන්කමක් නැහැ කිසිම කෙනෙකුට අර්පණා සමාධියට. එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය ඇටියට මේ ඥාන සමාධිය විස්තර කරන්නේ මෙතන? හේතුව පින්නතුනි ඥානයකින් නැගිටලා උපචාර සමාධියේ ඉඳලයි විපස්සනා කළේ. එහෙම නැත්නම් ශෙනක සමාධි වශයෙන් පවත්ගෙන යන ඒ චිත්ත ඒකග්ගතාව අකණ්ඩව පැවැත්වීමෙන් ඒ අරමුණ තුල අවසාන වශයෙන් මාර්ගඥානයේදී ප්‍රථම ඥානයකට සමාන උපචාර සමාධියකට පත්වීම නිසා සමා සමාධිය බවට පත් වෙනවා. ඒ නිසා සුත්‍ය විපස්සකයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙත් තවත් ප්‍රශ්නයක් බුදුරයන් වහන්සේ ඉදිරිපත් කරනවා. උපචාර සමාධියක සිටින කෙනෙකුගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වල ශක්තිය ප්‍රථම ඥානික සමාධි අර්පණා සමාධිය ඇති පුද්ගලයාගේ ඒ නැගීටි පුද්ගලයාගේ උපචාර සමාධියේ තියෙන මේ සද්දා විරිය සති සමාධි කියන මේ අංග ඉන්ද්‍රිය ධර්ම වලට වඩා දුර්වලයි. ඒ නිසා ධර්ම අවබෝධයේදී ඔහුට නිත්‍ය සමාධියක් නැනිසා ඒ ඒ මොහොතේදී විපස්සනා කිරීමේදී පණ නගින කායික වේදනා සුඛ දුක්ඛ වේදනා මානසික සුඛ දුක්ඛ වේදනා නිසා විශාල උත්සාහයක් වගේම විශාල දුකක් විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා කියනවා දුක්ඛා ප්‍රතිපදා කියලා. අර්පණා සමාධියකටපත් වෙලා ප්‍රථම හෝ ဒ ුතිය හෝ තතිය හෝ චතුත්ථ වශයෙන් නැගී සිටි පුද්ගලයාගේ ඒ ඒ සමාධියට සාපේක්ෂව ඉන්ද්‍රිය ධර්ම වැඩි යති නිසා චතුත්ථ දානික සමාධියෙන් නැකී සිටි පුද්ගලයාගේ විපස්සනා ශක්තිය ඊටාම උත්කෘෂ්ටයි. ඒ නිසා කියනවා කායික දුක මානසික දුක කායික වේදනාව සුඛ හෝ දුක මානසික සුඛ හෝ දුක නැතුව උපේක්ෂාවෙන් උපන් සතියේ පාරිශුද්ධත්වයට පත්වි විපස්සනාවට නැඹුරු වෙන නිසා ඔහුගේ ඒ ප්‍රතිපදාව සුඛා පටිපදා හැටියට බුදුරයන් වහන්සේ සඳහන් කළා. ඒ නිසා අපි සම්මා පඤ්ඤාවට යන්න නම් අර විදියට සුස්ක විපස්සක අරමුණක් තුලින් ක්ෂණික වශයෙන් සමාධිය වඩමින් ගිහින් උපචාර සමාධියකටපත් වෙලා දුක්ඛා පටිපදාව තුලින් හෝ සුඛාපටිපදාව තුලින් හෝ මේ ලෝකයේ කියන මේ කයටත් මනසටත් සිත යොමු කිරීම තුලින් එහි සිදුවෙන මේ රූප සහ නාම පරිච්ඡේද වශයෙන් හඳුනාගෙන මෙන්න මේ නාම රූප පරිච්ඡේද පච්චේ පරග්ගා කියන කාරණාවලින් ඔබට ගිහින් සම්මර්ෂණය කියන අනිච්ච දුක්ඛ අනාත්ම ප්‍රතමාට දකිමින් ඒ තුල ප්‍රතිෂ්ඨාව ලැබලා අර සමාධි බලයේ යෙදලා උදේ සහ වය කියන උද්‍යප්පේ ඥානයේ පටන් විපස්සනාව ආරම්භ කරොත් අන්න ඒකට කියනවා ආසවක්ෂය කර ඥානීය පිළිබඳව පිනිස සිත යොමු කළා. මෙන්න මෙතනින් අපිට අඳුන්වලා දෙන්නේ මොකක්ද? අපි මේ භාවනාව ආරම්භ කරද්දීම සඳහන් කරපු සම්මා දිට්ඨිය කුමක්ද කියන එක ධර්මතා තුලින් අපිට සමාධිය තුලින් අවබෝධ කරගන්න හැකි වෙනවා ඒ නිසයි සම්මා පඤ්ඤාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙලා නැත්තේ අපි පරතෝ ഘോഷයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ මාර්ගයෙන් අපි දැනගත්තා අසා දැනගත්තා දැරුවා අන්නේ පිළිබඳ අපේ තතකයක් තියෙනවා නම් ඒ පෙර කළ කී දේ හරියට අපිට සිහි කිරීමේ ශක්තියක් තියෙනවා නම් වර්තමානික වශයෙන් මේ මොහොතේදී කර්මස්ථානයේ මෙහෙවන මේ මොහොතේදී අපිට ශක්තිය තියෙනවා නම් අන්න ඒකට කියනවා පින්නතුනි සම්මා සති කියලා සම්මා සති කියනකොට වර්තමානව තමන් වෙත ලැබුණු අරමුණට යදාගත් තිවුර කර ඉර්ජු කළ සිත පවත්වීමත් ඊට අදාළව තමන්ට ධර්මයේ අසා ඇති දේ ඒ ඒ අවස්ථාවට අවශ්‍ය විදියට යොදා ගැනීමට මතක් කර ගැනීමේ ශක්තියටත් කියනවා සම්මා සතිය කියලා. ඒ නිසා මේ සම්මා සතිය සම්මා වායාමයේ දෙක සම්මා සමාධිය සමග සමබරව ගෙනිච්චොත් අපිට මෙන්න මේ විදියට චේතෝ විමුක්තිය නැමැති උසස් අධිගමය ලබන්න පුළුවන්. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍චිකත්වා උපසම්පජ්ජ විහෙරේ කවුරු හරි කල්පනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් මේ ජීවිතේම දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා තමන්ගේ ස්වයං ඥානයෙන් විපස්සනා කරලා අවබෝධ කරගෙන පැමිණ වාසය කරන්නට යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් කැමති වෙනවා නම් අන්න ඒ දැනත්තාට තමයි පින්නතුනි සීලය සම්පූර්ණ කරන හැටියට බුදුරයන් වහන්සේ ආශිර්වාද අවවාද කළේ සීලය සම්පූර්ණ කරලා එහි ප්‍රතිෂ්ඨාව ලැබුවට පස්සේ පින්නතුනි පුළුවන් වෙනවා අධ්‍යාත්මං චේතෝ සමත නැමැති අධ්‍යාත්මීය සංසිඳු වීමේ අසද්දිය ලැබීමේ සුඛය ලැබීමේ සමාධිය ලැබීමේ පියවරට ඉදිරියට යන්න. එනිසා සමතය තුළින් ලබන්නා වූ අනිරාගත ඥානෝ ලබාගත් තමන්ගේ උසස් සමාධිය පිරෙන්නේ නැතුව රැකගෙන විපස්සනාවට යනවා නම් පින්නතුනි අපිට මේ ජීවිතයේදීම දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා කිව්ව හැටියට මේ ධර්මය අවබෝධ කරලා මාර්ගඵල ලබා ගැනීමට හැකි බව බුදුරජාණන් වහන්සේ දා දේශනා කළේ. ඒ නිසා අප විසින් නිවන් දකින්න මේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන කෙනෙකුට නිකම්ම මේක සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඕ විසින් තවත් කළ යුතු දේ තියෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ මේ ගිය කියන තමන් වහන්සේගේ උපස්ථායක ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා ඒ පිළිබඳ. මොකද මේ ගිය ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ දා හිටපු උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේට පෙර උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩලා පහු වඩිද්දි දැක්කා ලස්සන අඹ වනයක්. අඹ වන දැකලා කල්පනා කරනවාට මෙතෙන්ට આવොත් ඉක්මනට නිවන් දකින්න පුළුවන් හිත ඇලෙන පරිසරයක්. හිත සාන්ත වෙනවා දකින්නකොට. ඒ නිසා බුදුරජාන් වහන්සේ වෙත පැමිණිලා කියා හිටිනවා භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න අර අඹ වනයේට ගිහිල්ලා අප්‍රමාදී ගුණය ඇලෙන්න. බුදුරජාන් වහන්සේ කියනවා මේ ගිය ටිකක් ඉන්න තව කෙනෙක් කෙනකල් මට උපස්ථායකෙක් නැහනේ ඔබ ගියොත් නිසා ටිකක් ඉන්න කියලා. තුන් වතාවක්ම ඉල්ලනවා තුන් වතාවේ බුදුරජාන් වහන්සේ එහෙම කියද්දී අනිත් වාරේ ඉල්ලපු නිසා බුදුරජාන් වහන්සේ කියනවා හොඳයි එහෙනම් යන්න. ඉතින් මේ මේ ගිය ස්වාමීන් වහන්සේ අඹවණේට ගිහිල්ලා බොහොම විවේකීව භාවනා කරන්නට ගියත් සිද්ධ වුණේ අනික. ඉදමයිහම් බන්තේ තස්මින් අඹවණේ විහරන්තස්ස යේබුයේන තයෝ පාපකා කුසලා විතක්කා සමුදා චරන්ති සේයදීතං කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝති. බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේට බැරි වුණා භාවනා කරන්න. උන්වහන්සේගේ හිත කාම විතර්කයෙන් පිරෙන්න ගත්තා. ආරාමේදී මේක සිද්ධ වුණේ නැහැ. ව්‍යාපාද විතර්කයෙන් පිරෙන්න ගත්තා. කාම විතර්කේනකොට ඒ Tamante ඒකට පිළිබඳව අකමැත්තක් වෙනකොට ව්‍යාපාදයට හැරෙනකොට ඒ ව්‍යාපාදේ නැති කරගන්න උත්සාහ කරනකොට විහිංසාවට හැරෙනකොට මේ විදිහට කාමයට ව්‍යාපාදයට විහිංසාවෙනුත් හිත පිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා වහාමුදුරයන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රකාශ කළා අනේ ස්වාමීන් වහන්සේ මගේ සිත මේ පව් ලාමක කුසල් දහම් වලින් මගේ සිත වෙලාගත්ත යට වුණා වසංගයට ගියා මොකද හේතුව මොනවද මේ සේයතිදං කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ අන්න ඒ වෙලාවේ තමයි බුදුරයන් වහන්සේ මේ මේ ගිය ස්වාමින් වහන්සේට කියනවා ඉද මේ ගිය බික්කු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ මිත්ත සහායෝ කල්යාණ මිත්ත සම්පවංකෝ අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය ආයම් පඨමෝ ධම්මෝ පරිපාකාය සම්මත මේ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ වෙලාවේදී මතක් කරලා දෙනවා මේ ගිය ඔබට නිවන් දකින්න පුළුවන්කමක් නැහැ චේතෝ විමුක්තිය අවශ්‍යයි අපි අහලා තිනවා චේතෝ විමුක්තිය කියනකොට ප්‍රථම ප්‍රධාන වශයෙන් සමත සහ විපස්සනා සමාධිය චේතෝ විමුක්තිය අකුසල දහංවෙන් වෙන් වෙලා නීවරණයන්ගෙන් වෙන් වෙලා අංගන නැමැති කෙලෙස් වලින් වෙන් වෙච්චි ප්‍රභාස්වර සිත. නිසා විශේෂයෙන්ම අර්පණා සමාධි සංඛ්‍යාත සමාධියකට තමයි චේතෝ විමුක්තිය කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙතෙන්දී මේ ගිය ප්‍රධානම දේ තමයි නොමරපු මේ චේතෝ විමුක්තිය ඔබට ලබා ගන්නට ඕනේ නම් එහි පරිපාකායේ එහි පූර්ණත්වයේ පිණිස ධර්මතා කීපයක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්ත. කල්යාණ මිත්තෝ හෝති කල්යාණ මිත්ත සහායෝ කල්යාණ මිත්ත සම්පවං. කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. ඔහු ඇසුරු කරන්න ඕනේ. ඔහු වෙත නැඹුරු සිතක් පසු වෙන්න ඕනේ. ඒ නිසා තමන් මහන්ස් තම තමන්ට නිරන්තරයෙන්ම තමන් කරන භාවනාවල් පිළිබඳව අවශ්‍යතාව පැන නගිනකොට ගිහිල්ලා අහන්න දෙයක් තියෙනවා. තියෙන දේ තෝරා බේරා ගන්න කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යමයි. කල්යාණ මිත්‍රයෙක් නැත්තම් නිවන් දකින්න බෑ. ප්‍රධානම කල්යාණ මිත්‍රයා භාග්‍යවතුන් වහන්සේ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නිසාම තමයි ශාසනය පවතින්නේ. කල්යාණ මිත්‍රයා කියනකොට පින්නතුනේ අප ඇසුරේ සිටින අපිට බාල වූවත් යහගුණ දන්න හොඳ නරක කියා දෙන වරදින් මුදවන කුසලයේ යොමු කරන යම් කිසි තැනක් තෙත් සිටිනවද? ඕලා බාල වියේ වුණත් හත්සරක් ගත වුණත් උන්චි තැනැත්තෙක් වුණත් එයා නියම කල්යාණ මිත්‍රයෙක් අපිට. එනිසා අපි දැනගන්න ඕනේ නිවන් දකින්න උවමනා නම් නිකම්ම අන්ධකාරයේ සැරිසරන්නේ නැතුව හොඳ කල්යාණ මිත්‍රයෙක් තෝරගෙන ඔහු ඇසුරු කරන්න. ඔහු වෙත නැඹුරු සිතක් පවත්වන්න ඕනේ. උනච්ච පරම් මේ භික්කව සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වච්චේසු බයදාස්සාවිනෝ සමාදාය සික්කති සික්කාපදීසු කියලා උපසපන් වික්ෂූන් වහන්සේලාට නම් ප්‍රාතිමොක්ක සංවර සීලය අපි සඳහන් කළා මේ සියලු දෙනාටම තම තමන් ඇසුරු කරන භාවිත කරන යම් සීලයක් වෙනවද පංච සීලය වේවා ආජීවට්ටමක සීලය වේවා එසේ නැත්නම් උසස් සීලයක් වේවා තියෙනවා නම් ඒ හොඳින් සම්පූර්ණ කර ගන්න ඕන. මේ කිය සීලවා පාතිමොක්ක සංවේ සමාදාය සික්කතවිස්. එතකොට මෙන්න මේ කාරණයක් පින්නතුනි Tamanට හොඳින් පිරෙන්න ඕනේ. මේකත් චේතෝ විමුක්තිය සම්පූර්ණ වෙන්න එක හේතුව. ඊළඟට කියනවා පුණචරවම් භික්කවේ භික්කු යායන් කතා අபிසල් ලේඛික චේතෝ විවර්ණ සප්පායා සීයති දම් ඊළඟට තියෙනවා යම් යම් කතා අபிසල් ලේඛික අபிසල් ලේඛිකා කියන්නේ කෙලෙස් සංසිඳවන කෙලෙස් හීන කරන සිඳලන චේතෝ විවරණ සප්පායා සමත විපස්සනා වශයෙන් චිත්ත විවරණයට සුදුසු මේ කතා තියෙනවා මේ කතා මොනවද අපි පරිහරණය කරන්න ඕන අපි භාවිත කරන්න ඕන අපිච්ච කතා සන්තුට්ටි කතා අල්පේච්ච කතා අපිට තියෙන්න ඕන අපි මහන්තත්ත කතා කරන්න හොඳ නෑ මහත් දේවල් ප්‍රාර්ථනා කරමින් පතමින් ඒව ගැන කල්පනා කරන්න කතා කරන්න හොඳ නෑ අපි තාමත් අල්පේච්ච වෙන්න ඕනේ සුළු දෙයකින් පරිමහගෙන අපේ ජීවිතය ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ අපි යම් කිසි ස්ථානයකට ගියා නම් ඒ ස්ථානයේ තියෙන අවම පරිස්කාර තුලින් අපේ කාරණේ කරගන්න අපිට ශක්තියක් තියෙන්න ඕනේ. අපි අඩුපාඩු සොයමින් කතා නොකර ඉන්න ඕනේ. මේක තිබුණා නම් හොඳයි මේක අඩුයි නේද කියලා මහා මහාන් තත්ත්වයට යන්න හොඳ නැහැ. වැඩි දේවල් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. අල්ප ඉච්ඡා අපිච්ච. එහෙනම් අපිච්ච කතාව අපිට තියෙන්න ඕනේ. සන්තුට්ටි කතා ලද දෙයින් සතුටු වෙලා ඒ පිළිබඳවයි අපි කතා කරන්න ඕනේ. නැති දේ ගැන නෙමේ කතා කළ යුත්තේ සන්තුෂ්ටියෙන් අපි කතා කරන්න ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. එවැනි කතා තමයි අප තුල තියෙන්න ඕනේ. අඩුපාඩු නෙමේ කතා කළ යුත්තේ. අවිවේක කතා. අපි කතා කරන්න ඕන උතුම් විවේකයේ ගැන. යානිසංස ගැන. කොහොමද ඒකට යන්නේ කියන ගැන. අල්ලාප සල්ලාපේ නෙමේ යෙදෙන්න ඕනේ. මානෙන් නෙමෙයි කතා කළ යුතුයි. අවිවේකී උතුම් විවේකයේ ගැන අපි කතා කරන්න ඕන. අසංසග්ග කතා එක එක අය ගැන, පිරිස් ගැන සංසග්ගය කියන්නේ එකතු වීම. අසංසග්ග කියන්නේ ඒ විරුද්ධාර්ථයේ වෙන්වීම. ඒ නිසා අපි කතා කරන්න ඕනේ පුළුවන් තරම් විවේකයේ පිළිබඳව. තනිවීම පිළිබඳව. නැතුව අපි පිරිස් වලට ඇදෙන කතා නෙමෙයි කතා කරන්න ඕන. විවේකයේ පිළිබඳවයි. හුදකලාව පිළිබඳව අපි කතා කරන්න ඕන. වීර්ය ආරම්භ කතා කොහොමද අපි වීර්යය පිළිබඳව කතා කරන්නේ? වීර්ය ආරම්භ කිරීම පිළිබඳව අපි කතා කරන්න ඕනේ. අපි කුසීත වෙන්න නෙමෙයි කතා කරන්න ඕනේ. යම් භාවනා කරමු. සක්මන් කරමු. නැත්නම් අපි කරනවා. අනේ බෑ මේ වෙලාවේ. මට ටිකක් අමාරුයි. වයින්ද වාගේ නේද? මේ ඉඳගෙන නැගිට හැටියේ නේද කියලා අපි කතා කරනවා නම් අපි වීර්ය ආරම්භ කතාවක් නෙවෙයි කරන්නේ. අපි වීර්යයෙන් කතා කරන්න ඕනේ ආරම්භ කරන්න ඕනේ වීර්යය. සීල කතා. සීලය පිළිබඳව කතා කරන්න ඕනේ අඩුපාඩු තියනවාද? මේ මේක වුණා නේද මට මම මේක හදා ගන්න ඕනේ. මගේ සීලය මෙන්න මෙහෙම වුණානේ මේක අහන්න. කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන සීලය අඩුපාඩු. ඒ වගේම සීලය උසස් කොට කතා කරන්න ඕනේ සීලේ ආනිසංස කියන්න ඕනේ. සමාධි කතා සමාධිය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. පඤ්ඤා කතා ප්‍රඥාව පිළිබඳව විපස්සනා ප්‍රඥාව මේ ආදී ගැන අපි කතා කරන්න ඕනේ. විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා. විමුක්තිය ගැන විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මාර්ග ඥාන පිළිබඳව කතා. ඒව රූපාය කතාය නිකාම ලාභී යෝතිය අකිච්චලාභී අකසිරලාභී මෙන්න මේ කතාවලින් අපි මේවා පිළිබඳව අපිට බොහෝම කැමැතිසේ අපිට ලබන්න පුළුවන් වෙන්න ඕනේ. අකිච්චලාභී නිදුකින් අපිට ලබන්න පුළුවන් වෙන්න ඕනේ. අකිසරලාභී අපිට බහුල වශයෙන් ලබන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිච්ච කතා, සන්තුත්ති කතා, විපවිවේක කතා, සංසග්ග කතා, විරාරම්භ කතා, සීල කතා, සමාධි කතා පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන මේවා පිළිබඳව අපිට නිතතින්ම දුකක් නැතුව පහසුවෙන් මේවා පිළිබඳව අපිට කතා කිරීම නිසා පින්නතුනි බොහොම පහසුවෙන් අපිට ලැබෙනවා අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය අයන් තතියෝ ධම්මෝ පරිපාකාය අපිට සම්පූර්ණ නොවිච්ච චේතෝ විමුක්තිය සම්පූර්ණ වීම පිණිස මය ගිය මෙන්න හතරවෙනි කාරණේ. ඒ නිසා අපි අපිච්ච කතා ආදියෙන් කතා කරන්න ඕනේ. ඒ වගේම අපි වලෙක් අපේ සීලය ගැන අපි කතා කරන්න ඕනේ, ඒවා හරි කස්ස ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයාට නඹුරු සිතක් තියෙන්න ඕනේ චේතෝ විමුක්තිය ඔබට ලැබෙන්න. පුනිචපරම් වේගිය බික්කු ආරද්ධ විරියෝ විහෙරති අප්සලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය කාමවා දල්ල පරක්කම අනික්කිත්ත දූරව කුසලේසු ධම්මේසු අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පරිපාකාය සම්බද්ධ. එතකොට අපි වීරිය වඩන්ට ඕනේ පින්නතුනි වීරිය ගැන අපේ තියෙන්න ඕනේ ආරද්ධ විරියක් තියෙන්න ඕනේ ආරම්භ වූ විරියක් තියෙන්න ඕනේ කුමක් පිණිසද අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදා අර නීවරණ ආදී ප්‍රහාණය කරන්නට. ඒ වගේම අපේ තියෙන මාන උද්දච්චකම් ඒ වගේම සට මායා මේ ආදී දේවල් ප්‍රහාණය කරන්නටත් ඉන්දිය ධර්ම වඩා ගන්නටත් පින්නතුනි අපි වීරිය වඩන්න ඕනේ ආරම්භ කරන්න ඕනේ වීරිය ආරද්ධ විරියෝ විහෙරති නිච්ඡන් දල්ල පරාක්‍රමෝ තාමවා දැඩිවගත් ඒ වගේම නිරන්තරව උසවාගත් පාරාක්‍රමයක් තියෙන අනික්කිත දූරෝ මේ වීරිය බහා තබන්න නම් බෑ මේ වීරිය අපි බහා තබන්නේ උසවාගත් වීරියක් තියෙන්න ඕන කුසලයේසු ධම්මේසු එතකොට මේ කුසල් දහම් වඩන්න අපිට නිකම් පුළුවන් අපි යන්තම් ඇහැ පිය වෙනකොට ඇඳට දුවනවා නම් අපි උදෑසන නැගිට්ටාම කම්මැලි කමින් ඒ මේ අතේ පෙරලි පෙරලි ඇඟමැලි කඩනවා නම් විජම්බිකා මේවා පින්නතුන් නිවන ඈත් කරන ධර්මතා. සචේතෝ විමුක්තිය ලබන්ට යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මේ විදිහට වීරියත් වඩන්න ඕන. උනච පරම්මේය බික්කු පඤ්ඤවා හෝති උද්‍යත් ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය අයම් පංචමෝ ධම්මෝ පරිපාකාය සංගත ඊළඟට තියෙනවා පින්නතුනේ මේ චේතෝ විමුක්තියට රුකුල් දෙනවා විපස්සනා ප්‍රඥාව අපිට වැඩෙන්න ඕනේ අපි මේ භාවනා කරන අතරතුරේදී සමත භාවනාව වේවා විපස්සනා භාවනාව වේවා ඒ තුලින් අපිට දැනගන්න දැකගන්න ලැබෙන දේවල් මුලා නොවි අපි තේරුම් ගන්න ඕනේ උද්‍යත්ත ගාමිනිය ඒ කියන්නේ උතුම් අර්ථය સિદ્ધ කරන ප්‍රඥාවක් වෙන්න ඕනේ අරියාය නිබ්බේධිකායස ඒ කියන්නේ නිවේදේ කියන්නේ පින්නතුනි මෙතන කලකිරීම ඇති කරන සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනමින් දුක් කෙලවර කරන දුක් ෂය කරන මේ නිර්බේධිකාව කියන මේ නිබ්බිදාව අපි කියනවා මේවා ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ ඒ නිසා විපස්සනාවට අපි යන්නත් ඕනේ ඊළඟට කියනවා මෙන්න මේ කාරණේ තාම වැදගත් වෙනවා අද අහපු ප්‍රශ්නෙටත් මේක ඊටාම රුකුලක් වෙයි. තේනේව පනමේ ගිය බික්කුණෝයි මේසු පංචසු ධම්මේසු පතිට්ඨාය. තේනේව මේ පනමේ ගිය බික්කුණෝයි මේසු පංචසු ධම්මේසු පතිට්ඨාය. මේ ඉහලින් විස්තර කරා මේ ධර්ම පහ තුල පිහිටලා මොනවාද ධර්ම පහ? කල්යාණ මිත්‍රයව ඇසුරු කිරීම, සීලය සම්පූර්ණ කර ගැනීම, ඒ වගේම තියෙනවා මෙන්න මේ අප්පිච්ච කතාදී කතා හොඳ කුසල කතාවල යෙදීම සිල් පුරවා ගැනීම ඒ වගේම ආරද්ධ විරියෙන් සිටීම කම්මැලිකම දුර්ලීම් අනිත් එක තමයි ප්‍රඥාව පහළ කර ගැනීම නුමුලාව අපි අරමුණු වලට වුණ දෙමින් ඒවා තේරුම් ගැනීම ඒ විදිහට මේ කරුණු පහකට සම්බන්ධ වෙලා මේකේ පිහිටපු කෙනා තේනේවපන මේ ගිය බික්කුණෝ ීමේසු පංචසු ධම්මේසු පතිත්තාය චත්තාරෝ ධම්මා උත්තරීම් භාවේ තබ්බා මේ කාරණා පහතුල මැනවින් පිහිටපෝ මේ භික්ෂුව මේ මත්තෙහි මෙන්න මේ කාරණා තවත් හතරකට යන්න ඕන චත්තාරෝ ධම්මා උත්තරීම් භාවේ තබ්බා කරුණු හතරක් මීට පස්සේ ඔබ භාවිතා කරන්න ඕනේ මේ කරුණ හතරේදී බුදුරජාණන් වහන්සේ නම් වශයෙන් සඳහන් කරනවා අසුභ භාවනා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක පරි විතක්කුපච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්විමාන සමුග්ඝාතාය මේ විදිහට මේ විපස්සනාවට යොමු වෙනකොට අපි ආස්වාක්ෂය කරන්ට සූදානම් වෙනවනම් හොඳට චේතෝ විමුක්තියත් පහළ කරගෙන අපි විපස්සනාවට ගැඹුරු විපස්සනාවට යන්න පෙර අසුබ භාවනාව කරන්ට කියනවා මේවායින් පස්සේ මොකක්ද කියන්නේ? උත්තරීන් භාවේ තබ්බා සුභ භාවනා. රාගස්ස පහා රාගේ ප්‍රහාණය කරන්න. මේක තමයි නෙක්කම්ම සංකප්පය සම්පූර්ණ කරන්නට නම් රාගේ ප්‍රහාණය කරන්න ඕන. එහෙම නැත්නම් අපි භාවනා කරනකොට අපේ මේ කාම ඡන්දේ පහළ වෙනවා නම් කාම සංකල්පනා පහළ වෙනවා නම් අපිට නෙක්කම්ම සංකල්පේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඩුවක් හිටිනවා. ඒ නිසා අසුභ භාවනා භාවයේ තබ්බා රාගස් පහනායි. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස් පහනායි. අව්‍යාපාද සංකල්පය ඇති කරගන්න නම් මෛත්‍රී භාවනාව කරන්න ආනාපාන සති භාවයේ තබ්බා විතක්කොප්පුච්ඡේදාය. විතක්කප්පච්ඡේදාය. විතර්ක උපච්ඡේදය කියන්නේ විනාශ කිරීම. විතර්කේ. විහිංසා විතර්කේ ඒකට විතර්ක පහළ වෙන්නේ නැහැ ආනාපාන සතිය ආරීට කරනවා. ඊළඟට කියන අනිච්ච සංඥා භාවයේ තබ්බා විපස්සනාට බයිනකොට සම්මාසන ඥානයේදී භාවයේ තබ්බා අනිමිත්ත සමුග්ඝාතා අස්මි අස්මිමාන සමුග්ඝාතාය. අනිච්චා සංඥාව භාවනා කරනකොට පින්නතුනි අස්මිමානයේ පිරියනවා. සමුග්ඝාතාය මුලින් උපුටලා අනිච්ච සංඥිනෝ මේ ගිය අනත් සංඥා සංතාත අපි අනත්ත් සංඥාව භාවිතා කරන්නේ නැහැ. අනිච්ච සංඥාව භාවිතා කරනකොට අනත්ත් සංඥාව උපදිනවා. සන්තාති පීඨන. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ගාතාය පාපුණාති. අස්මිමාන සංඤී අනත්ත් සංඤී අස්මිමාන සමුග්ගාතං පාපුණාති. අන්න අනත්ත් සංඥාව ආවහම තමයි පින්නතුනි අස්මිමානය පිරීලා යන්නේ. විනාශ වෙලා යනවා. එතකොට අස්මිමානය නැති කරන්ට නම් අපි අනිච්ච සංඥාවයි වඩන්තු. අනිච්ච සංඥාව වඩපු පුද්ගලයාට අනත්ත් සංඥාව පිහිටනවා. අනත්ත් සංඥාව නිසා පින්නද අනත්ත් සංඥා අස්මිමානස් සමුග්ගාතම් පාපන. අනත්ත් සංඥාව පහළ වුණාම අස්මිමානය නැති වෙනවා. එතකොට ආත්මය කියන්නේ මොකද්ද? අනාත්මය කියන්නේ මොකද්ද කියන එක වටහා ගන්න පුළුවන්. දිත්තේව ධම්මේ නිබ්බානස. එයා මේ ජීවිතේම නිවන් දකින. එහෙනම් පින්නතුනි අප විසින් නිකාම නිකම් ඇස් දෙක පියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි විසින් කරන්න හුඟක් දේවල් තියෙනවා. අපි නිවන් දකින්න ඕනේ නම් ආරණ්‍ය සේනාසනයේට පෙමිලා මේ වගේ වෙලාවක් ගත කරමින් ධර්මයේ ශ්‍රවණය කරනවා. භාවනාවේ යෙදෙනවා. නමුත් අපි මේ ස්ථානෙන් තම නිවෙස් වලට ගියාට පස්සේ අපි අමතක කරනවා නම් අපි විසින් කළ යුතුයේ මෙහෙය. මේ පුරණ දේවල් යටපත් වෙනවා. මාර්ග ඥානයකට පැමිණලා ඔබ ප්‍රතිෂ්ඨාව ලැබුවේ නැත්නම් ඔබ සංකාරූපේක්ඛා ලැබුවත් ඒවා පිරීමටපත් වෙලා පින්නතුයි. අන්තර්ගතයේ තිබුණත් භාංගගත තිබිලා මතු සංසාරයේ ඒවායින් සැප ලබා දුන්නත් මතු සංසාරයේ ඒවා නැවත මතුවලා විපස්සනාවට ප්‍රකුල් දුන්නත් తాවකාලික වශයෙන් යටපත් වෙලා ඔබට මේ ජීවිතයේදී කිසිම පිහිටක් නැතුව ඔබ අපායগামী වෙන්නත් පුළුවන් සංකාරපික කාලයබුවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට ඥාරාෂ්ටාංගික මාර්ගය ඔබ වඩනවා නම් ඔබ නිතර සී කල්පනාවෙන් සිටිනවා නම් වීරියවන්ත වෙනවා නම් මේ විදිහට අනිච්ච සංඥාව වඩලා චේතෝ විමුක්තිය ලබාගෙන අනිච්ච සංඥාව වඩලා ඒ තුලින් උපදින අනිත් අනත්ත් සංඥාවේ ප්‍රතිෂ්ඨාව තුලින් අස්මිමානය බිඳලා ඔබට පුළුවන් වෙනවා මේ ජීවිතයේම නිවන් දකින්න එසේම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිම කරමු. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තා පැහැදිලිව මේ ධර්ම දේශනාවේදී අද නිවන් අපේක්ෂා කරන කෙනෙක් යා යුතු මාර්ගය අරස්ථානික මාර්ගයම ඔබ හොම් පැහැදිලි කළා. මට පැහැදිලි කරගන්න තියෙන කාරණයක් තමයි මේ දක්වා ගුවන්විදුලි ධර්ම දේශනාවකට ශ්‍රවණය කරනකොට ඒ දේශනාවේදී ඒ ධර්ම දේශක ස්වාමීන් වහන්සේ දේශනා කළා ධර්ම දේශනා කිරීම ධර්ම දේශනාවකට සවන් දීම ධර්ම කරුණු මෙනෙහි කිරීම සහ භාවනාව කියන කාරණා හතරම නිවන් දොරටු වශයෙන්. දැන් වහන්සේ බොහොම ගරුගාම්භීරව මේ යායුතු ගමන් මාර්ගය තාමත්ම ගැඹුරින් පැහැදිලි කළා. ඉතින් අර දේශනාව සම්බන්ධයෙන් මොකද අපි අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදය සංග්‍රහණය කෙරෙහි අචල ප්‍රසාදය සහ ආරිකාන්ත සීලේ තියෙනවා නම් ඒ සෝවන් ලකුණු හැටියට සඳහන් වෙනවා. ඉතින් අර සරලව බැලුවොත් අර ධර්ම දේශනා කිරීමේදී ධර්ම ශ්‍රවණයේදී මෙනෙහි කිරීම සහ භාවනාවේදී කියන අංග හතරේදීම ඔය කියන සෝවන් ලක්ෂණ ලබා ගන්න කෙනෙකුට පුළුවන් නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කාරණා හතර සිද්ධ වෙනකොට ධර්ම දේශනේ ධර්ම දේශකයාටත් දේශනේ සවන් දීමේ ශ්‍රාවකයාට ආදි වශයෙන් මේ නිර්වාණ අවබෝධය ලැබෙයි කියලා. ඉතින් ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ කරුණ හතරෙන්ම ධර්මය අවබෝධ වෙන්න පුළුවන් කියලා. මොකද සතිපට්ඨානය වැඩෙනවා නම් එතන අරමුණ මොකක් වුණත් නිවන් අවබෝධ වෙන්න පුළුවන්. ධර්මයේ මෙනෙහි කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සුගත ධර්ම දේශනා කිරීමෙන් භාවනා කිරීමෙන් ඒ හතරෙම තියෙනවා සතිපට්ඨාන. එතකොට මේ මොනවා වුණත් ඉතින් ප්‍රධාන වෙන්නේ සමාධිය. අපි කොච්චර බණ ඇහුවත් දැන්පත්ව බණ අහන්න නැතුව පුළුවන් වෙන්නේ නැහැ. සමහර අයට ධර්මයේ ඇසීම පමණක් සෑහෙන. සමහර අයට ධර්මයේ මෙනෙහි කිරීම සෑහෙන. මෙනෙහි කරනකොටත් හිතේ සතුට ඇති වෙනවා, ප්‍රීති ප්‍රමෝද ඒ නිසා පස්සද්ධි සුඛ සමාධි සමාධි ඥාන යථාභූත ඥාන දර්ශන නිබ්බිදා විරාග විමුක්ති ඥාන දර්ශන කියලා නිවන් මාර්ගය සඳහන් වෙනවා. ඒ නිසා ඔය කියන කාරණා එහෙමමයි. එහෙමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේදී හුස්ම ගැනීමෙන් හැර අන් සෑම ක්‍රියාවලියකින්ම කර්ම රැස් වේ කියන අදහස ප්‍රකාශ වුණා. ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරලා දෙන මෙන් ඉල්ලා සිටිනවා. හුස්ම ගැනීමෙන් අර අන් සෑම ක්‍රියාවලියකින්ම කර්ම රැස් වේ. ඔව්. කර්ම රැස් වෙන්නේ යෝනිසෝ මනසිකාරය නැත්නම්. සෑම ක්‍රියාවක්ම නිවනට හේතු අපි කරන ඕනම ක්‍රියාවක් තුල නිවන තියෙනවා. අවශ්‍ය වෙන්නේ සතියයි යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් අපි මේ මැද්දෙන් යෝනිසෝ මනසිකාරය තිබ්බට සති සම්පජන්න කියන කරුණු දෙක. ඉතින් ඕනම ක්‍රියාවක් ඇයි පිල්ලං ගැයීම වටාන් සෑම දෙයක්ව ආස්වාස ප්‍රස්වාස කිරීම තුල තියෙනවා. ආස්වාස ප්‍රස්වාස වලිනුත් කර්ම රස ගන්න පුළුවන්. කාමච්ඡන්දය උපදින්න පුළුවන්. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසයේ අපි මදහත්ව ඒ යථා ස්වභාවය දකිමින් සිත සමාධි කිරීමට හෝ විපස්සනා වශයෙන් යථාභූත ඥානය ලැබීමට අපි සිත යොමු කරන ආකාරයට තමයි කුසල කුසල උපදින්නේ. එතෙන් සෑම ඉරියව්වක්ම සෑම ක්‍රියාවක්ම සෑම සිතුවිල්ලක්ම දෙපැත්තටම බරයි. මේක 100න් නුවණින් බැලුවොත් නිවනේ එහෙම නැත්නම් අපායයි. අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට ආශ්වාස ප්‍රාශ්වාසයේ තුලින් ලැබෙන අපි ලක්විඳින යම්කිසි අපි හිතමු ධාතු මනසිකාරය වගේ ඒ වගේ දෙයක් අත්විඳින වෙලාවේදී අපිට යම්කිසි සතුටක් ඇති වුණොත් ඒකත් කර්මයක් වෙනවා. නෑ. ඒක අපේ නිර්ාමිෂ සතුටක් ඇති වෙන්න පුළුවන්. නිර්ාමිෂ සතුට. කර්මයක් වෙන්නේ අපිට සුඛ වේදනාව දුක් වේදනාව කෝකක් ආවත් උපේක්ෂා වේදනාවක් ආවත් අපි ඒක වේදනාවක් හැටියට සැලකුවොත් සුඛේ ඇලෙන්නේ නැතුව දුකේ ගැටෙන්නේ නැතුව අපි වේදනාව හැටියට සැලකුවා නම් එතන කුසාසිතක් එතන නිවන. මම දැන් ස්වාමීන් වහන්සේ මට අවසර දෙවිතා ප්‍රශ්නයක් අහන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යම්කිසි කෙනෙක් ආශ්වාසයේත් ප්‍රාශ්වාසයේත් මුලැමැදාග බලමින් සිටියේදී ආශ්වාසයේ මැදදී මැද පිළිබඳව යම්කිසි අකමැති කියන්නේ වේදනා බවක් හෝ සියුම් අකමැති බවක් හෝ ඒ වගේ ඇති වෙලා ප්‍රාශ්වාසයේ අගදී සියුම් සතුටක් ඒ වගේ සැනසීමක් වගේ ලැබෙනවා නම් එතෙන්දී ආශ්වාසයේ මැදදී ඇතිවන తত্ত্বය මොන වගේද වැටෙන්නේ ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන් සෝමනස්සයක් ඇති වෙන්න පුළුවන් ශෝකයක් ඇති වෙන්නත් පුළුවන් දුක් වේදනාව දුකක් ඇටියට දැනෙන්න පුළුවන්. ඒ මොකද දැනුණා. අපි මධ්‍යස්තව ඒ දේ ඒ විදිහට තේරුම් ගන්නවා නම් මේක සුඛ වේදනාවක් විතරයි. මේක දුක් වේදනාවක්. මම මේක එපා කියන්නේ. මම මේක නැතුව නම් හොඳයි කියන්නේ. මේ සුඛ වේදනාව තව ටිකක් තිබේවා කියන්නේත් නැත්නම් උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඒකනේ භාවනාව කියන්නේ. එහෙම නැතුව ඒක අභිනන්දනය කෙරුවොත් යම් වේදනාවක් දුක්ඛ වේදනාව පවා අභිනන්දනය කරලා කාමයේ පහළ වෙනවා. ඒක ස්වභාවික දෙයක්. දුක්ඛ වේදනාව තුලින් කාමයේ පහළ වෙනවා. ඒක සාමාන්‍යයෙන් ওই සමාජීය අත්දැකීම් වල පොත්පත් වලත් තියෙනවා. මේකුත් සිද්ධීන් ඒවා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ සුඛ දුක්ඛ අපි හඳුනගෙන මධ්‍යස්ථව ඉන්නේ. නමුත් සමාධි වඩද්දී සමාධියට උපචාරයට ගමන් කරද්දී පීචි සුඛ මතුවෙනවා. නෝ ධානයේ තුලදී ඒක නෑ. ධානයෙන් නැගිටලා යම් සමාධියක් නිරුද්ධ වුණාද අතීතයට ගියාද විපරිණාමයට ගියාද ඒක ප්‍රතිවීක්ෂාවෙන් අපි දකිනවා. නැති දෙයක් දැන් දකින්න. අద్భుත දෙයක්. නමුත් තිබිච්ච දෙයක් නැති වුණායි කියලා. ප්‍රතිවීක්ෂාවෙන් අපි ඒක අරගෙන දැන් මෙනෙහි කරනවා වේදනානුපස්සනාව හැටියට අර ප්‍රීති සුඛ දෙක. ඒ නිසා සමාධිය තුළින් උපදින යමක් වෙනවද? ඒක අපි ගන්න හැටියටයි ඒක වැරදි හෝ හොඳ වෙන්නේ. හොඳමයි ස්වාමීන් වහන්සේ. අවසරයි සම් අපි ප්‍රායෝගික බැලුවොත් රස ගන්ධ ස්පර්ශ වැනි දේවල් අපි ගැන කතා කරුවා දේශනා කරුවා අපි ප්‍රායෝගිකව ජීවිතේ බැලුවොත් රස පිළිබඳව දැන් අපි බණ අහනවා කතා සාකච්ඡා කරනවා දැන් රස පිළිබඳව ගත්තොත් උදාහරණයකට අපිට ගෙදර දොරේ රස ආහාර නිරන්තරයෙන්ම ගැනෙනවා එතකොට අපි හිතවත් මේවා පිනවීම සඳහා ලැබෙන ආහාර ඒ වගේම වායු සමීකරණය කරපු ස්ථානවල අපි හරි කැමති ඉන්න. උදාහරණයකට ගත්තොත් ෆෑන් එකක් නැතුව ඉන්න අමාරුයි. ඒ වගේම සීතල ඒ වල සීතල ඕනකොට සීතල කාලයක් ඉන්නකොට පොරව ගන්නවා. එතකොට රස්නකාරයක් ඉන්නකොට ඒ පොරවිල්ල අයින් කරනවා. ප්‍රායෝගිකව බැලුවොත් අපි කොහොමද ඉදිනදා ජීවිතේ ඔව හසුරුවා ගන්නේ දැන් කෑම පවා බැලුවොත්. ඕක නැටුව ඉන්න බෑ. හැමදාම මොකක් හරි දැන් දුන්නොත් හැමදාම පොළොවි බතුයි දුන්නොත් ඒක ප්‍රායෝගිකව කන්නේ නැහැ. එතකොට නැවතින ස්ථානයේ ඇඳ පවා සුඛෝපභෝගී මෙත්ත ඒක නැතු ඉන්න බෑ. වෙනින් ඇඳකට ගියොත් මට නිින්ද යන්නේ එහෙම එහෙම කියනවා උන්තර. ඉතින් මේවා අපි ප්‍රායෝගිකව ඒව අනිත් පැත්තට සිදුවිය යුතුද නැත්නම් මෙහෙම්මම ලියාගෙන යන්න ඕනද? බුදුහාමුදුරුවෝ කුටියක් හදනකොට මේ කුටිය හදන්න තමන්ට පවරපු කෙනෙක් නැත්තම් තමන්ම ලීදඬු ඉල්ලලා නම් කරවන්නේ අත්උදව් ඉල්ලලා නම් කරවන්නේ තමන්ට කුටියක් නැත්තම් අවසර දීලා තියෙනවා එහෙම කරගන්න. හැබැයි සංඝයා වහන්සේට කියලා දෙන්න වැඩම කරලා කුටි වස්තුව දේශනා කරලා ඒක සුදුසුද කියලා අවසර අරගෙන කරන්න ඕනේ. එimhe නාවොත් බරපතල ආපත්‍යක්. නොකිරුවොත් ඊළඟට Tamanට කෙනෙක් නැති නිසා දීගසෝ ද්වාදත විදත්‍යෝ සුගත විද්‍යත්‍ය ඇතිරියම් සත්තන්තර. දිගට සුගත වියත් 7යි 12යි. පළල බිත්ති දෙක අතරේ සුගත වියත් 7යි කුටියක ප්‍රමාණය. ඒ කියන්නේ රියන් වලින් 12යි පළල රියන් 7යි සමා සම්මුතිය. ඒ Tamanට කෙනෙක් නැත්තම් කාගෙනුත් ඉල්ලලා කරනවා. Tamanට කුටියක් හදලා දෙන්න කවුරු හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා සංඝයා වහන්සේලාට දන්වලා ස්ථානයේ පෙන්ලා කුටි වස්තුව දේශනා කළාට පස්සේ අර දායකතුමා කැමතිනම් රාජ්‍ය මාලිගාවක් තට්ටු හතක හදලා සලු පිළියෙලලා දුන්නත් බාර ගන්න කියලා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා අතිපික්ක ව්‍යාසවා පටිසේවනා පහතබ්බා මේ ආශ්‍රවය කෙලස් ප්‍රයෝජනයට ගැනීමෙන් ප්‍රහාණය කරන හැටි කියලා දෙනවා සීතං උන්න අපිට සීතල වෙලාවට සිවුරක් පුරවලා වැඩිපුර ඒ සීත් මග අරව ගන්න දී කෙනෙකුට නම් ඒකට සුදුසු සීතට පුරවන දෙයක් තියෙනවා නම් එයා ඒක පුරවලා සීතෙන් වළකිනවා තමන්ගේ ඇඟ රිදෙනව ලෑල්ලේ නිදන්න බෑ. ඒකට ඕනේ පහසු ඇඳක්. සමන්ට පිනට ලැබිලා තියෙනවා. තමන් එකේ නිදනවා, සයනය කරනවා. තානන්නේ. හැබැයි එකක් තියෙනවා. ඒකේ ඇඳේ නිදද්දි මට විතරයි ලැබුණේ. ආ මේ සපහණේ හරි හොඳයිනේ. දිව්‍ය ලෝකේ වගේයිනේ. මට විතරයි තියෙන්නේ කෝ උඹලට. එහම මාන්‍ය ඇති කරගත්තොත් ඉතින් මුල කපාගන්න. ඒ නිසා ලැබෙන සැපය හරියට විඳේ නැත්තම් එයා නිකම් මුත ශරීරයක් වගේලු ජීවත් වෙනවා. Tamanට තියෙනවා හොඳ ආහාර, හොඳ වස්ත්‍ර, හොඳ ගෙවල්, හොඳ යාන වාහන, හොඳ යාන වාහනයක් තියෙද්දි පයින් යනවා නම් ව්‍යායාමයට යනවා නම් සතිය දියුණු කරන්න යනවා නම් හොඳයි. එහෙම නැතුව ඒක තියෙද්දි ලෝභකමට නොකර ඉන්නවා නම් අර ජීවත් වෙන මලමිණියක් වගේ. එනිසා බුදුහාමුදුරුවෝ ගන්නනවා දෙපැත්තක් ද්වේතය. එකක් තමයි තමන්ට තියෙන දෙයක් පරිහරණය කරලා ඒ තියෙන කෙලෙස් නැති කරනවා. අපි ආහාර ගන්නකොට ආහාර ගන්න කිව්වා. හොඳට ආහාර ගන්න කිව්වා. පෙන්රා හොඳට රස දැනෙනවා. පින්නට ලැබිච්ච දේ රසයි. හැබැයි රසේ රස බව දැනගෙන ආහාර ගන්න. රසයට ඇලෙන්නේ නැතුව, ගිජු වෙන්නේ නැතුව, පතන්නේ නැතුව. මේ දැන් විඳ ගන්නකොට රසයක් විඳින බව දැනගෙන රසය විඳින්න. කටුක රසයක් දැනෙනකොට කටුක බව දැනගෙන කටුක දේ පිළිගන්න විඳින්න. ඒක අප්‍රත්‍ය නම් මට මේක වැළඳීම නිසා මට මේ සුඛ ආසනයේ ඉඳීම නිසා මගේ පිටකොන්දේ අමාරුව හැදෙනවා කිව්වොත් අයින් කරන්න. මට සුඛ ආසනයක් නැතුව මට නිින්ද යන්නේ නැහැ නම් සුඛ ආසනයක් ඕනේ. සයනය කරන්න ඕන. මට ගුරුස ඇඳුමක් අඳහම දාඩිය දාන නිසා මට සිනිඳු එකක් ඕනේ අනින්න. බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. කී ජීවිතේ පිනට ලැබිච්ච දේ පරිහරණය කරමින් නොඇලී නොගැටි ඉන්න පුළුවන් නම් කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියනවා එකක් සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය ඩංස මකස වාතාතප සිරින්සප සම්පස්සාම් පටිඝාතය කියලා. සීතල වලක්වන්න උෂ්ණ වලක්වන්න මසි මදුරුවන්ගෙන් අවුවෙන් පින්නෙන් වැස්සෙන් උලගෙන් වලකින්නයි ඔබ සිවුරු පොරවන්නේ. ඒ වගේම කියනවා අතිබික්කවේ ආසෝ ආදිවාසනා පහතබ්බා. මොනවද? සීතල ඉවසපන්. උෂ්ණ ඉවසපන්. බඩගිනි ඉවසපන්. විපාස ඉවසපන්. ඔක්කොම ඉවසපන්. මෙසි මధుරව කණේ ඉවසපන්. අන්න ශක්තිය තියෙන කෙනාට කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන නම් Taman කැමති නම් කාගෙන්වත් දඬුවමක් නෙවෙයි මසුරුව කනවා ඉන්නවා. ඔහේ යදුනා මං ඉන්නවා. දෙපැත්තම තියෙනවා Tamanට ඕනේ නම් වලකින්න පුළුවන් ඕනේ නම් ප්‍රේන්නේ කරන්න. ඒ නිසා කිසිම තහනමක් නැහැ. මනුස්සත්වයට ලැබිච්ච සැපේ විඳ ගන්න අවසර තියෙනවා. ඒ තිබුණත් Taman ඒවා පරිභෝග කරන්නේ නැත්තම් අනිත් අයට විතරක් දීලා ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඇයි ප්‍රශ්නයක් තියෙනවා. Taman සීල් රැක්කහම රාත්‍රී භෝජනය ගන්නෙ නැහැ. අනිත් අය ගනිද්දි තමන් සතුටින් ඉන්නවා. තමන්ගේ උසස් සීලය නිසා ගන්නෙ නෑ වැලකිලා ඉන්නවන්නේ වගේ. අනිත් සියලු දේම තමන් අනිත් අයට දීලා. කුටිම්ම කියනවා නම් අදි සීලයක් සමාදන් වුණාම උච්චාසයන මහාසයන අවේරමණී සික්ඛාපදං සමාදිය කියනවා. මොකද්ද උච්චාසයනේ මොකද්ද මහාසයන? බුදුආග්‍රය කියනවා තමන් ඇඳ අයින් කරලා තන ඇතිරියේ නිදා ගන්නවා නම් තමා උච්චතම උච්චාසයන්ෙන් වැළකී. නමුත් අඩි දෙකක් උස්ස දක්වා ඇඳක නිදා ගැනීමට යාට අවසර තියෙනවා. ඒ වගේම මෙට්ටේ පාවිච්චි කෙරිය හැකි පුළුන් නැති මෙට්ටයක්. පුළුන් මෙට්ටේ තහනම්. සංඝයා වහන්සේට පුළුන් මෙට්ටේ ඉඳ ගන්නවත් බෑ. කොට්ටේ තියෙන ඔළුව තියන්න විතරයි. ඇඳෙත් බෑ. ඒක සුඛ දෙයක්. ඒ නිසා අයින් කරලා තියෙනවා. අට්ටංගුල පාදකම් සුගතං කුලේන අඤ්ඤත්‍ර ඒට්ටිම අටනියා. උටුවක් ගත්තොත්, ඇඳක් ගත්තොත් අඟල් 8ක් තියෙනවා යටින් මේ බාපතට යටින්. අඟල් 8ක් කියන්නේ සුගත වියතෙන් අඟල් 8ක් කියන්නේ වගේ තුන් ගුණයක්. අඟල් 24ක්. අඩි දෙකක් නැතුව කුටේ වාඩි වුණාම ධනිස්සෙන් හොදට නැවිලා මෙහෙම පහසුවෙන් පොළවේ කකුල තියලා පෙන්වන්න ඒක උච්චාසනයක් නෙවෙයි. උස්සිලා උඩට පැනලා ඉඳ ගන්නවා නම් උච්චාසනයක්. විශාල ඇතිරිලි දාලා ලොකු ලොකු මේවා කරලා කුට්ට මිට්ට දාලා පලස් දාලා තියෙනවනම් මහා සයනයක්. ඒ නිසා Tamante කැමතිනම් පැදුරු පැදුරේ නිදන්න පැදුර කියන්නේ තන ඇතිරියට කියන්නේ පැදුර. පැදුරේ නිදන්න බීම ඒක තමයි උච්චතම උච්චාසන මහාසන වේරමණී. නමුත් එයාට කැපයි අඩි දෙකක් දක්වා අවසන් දක්වා. මධ්‍ය උච්ච මධ්‍ය හීන කියලා තුනක් තියෙනවා. ඒ නිසා තමන්ට ආහාර ගනිද්දී අනිත් අය ගනිද්දී තමන් නොගෙන ඉන්නවා. තමන්ගේ තියෙන වාහනේ තව කෙනෙකුට ගමනක් යන්න දීලා තමන් පයින් යනවා. කොච්චර හොඳද? ඉතින් එහෙම ඒක තෝරගන්න නැතුව මේක නීතියක් නෙවෙයි. තමන් අත්තරින්නේ මොකක් මිනිස්ස රටට පේන්නද? නැත්තම් මයි කෙලෙස් නැති වෙන්නේ. කෙලෙස් නැති වෙන්න නම් ඒක හිමින් කරන්න ඕනේ. නොකත් නොදැනෙන්න කරන්න ඕනේ. රටට පේන්න අපි දන් දුන්නොත් එතන කෙලෙස් උපදින්නේ. ඒ වගේම රටට පේන්න අනුත් ඇයට පේන්නේ මාන්නෙට එක වේලක් වළඳුවොත් හොඳ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නියම කළා එක වේලක් වළඳන්න දෙකක් වළඳන්න එපා. බැරිම නම් පින්න පාත ගිහින් සුළු දෙයක් උදේට වළඳලා කැඳ ටිකක් අනිත් ටික දවල්ට ගන්න. එක වේලයි. මෙහෙත් එක වේලයි. නමුත් අර නව කයට තියෙන අපහසුව නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේක වෙනස් කරලා දෙවිල කළා. නැත්තම් එක වේලයි. වෙනම දාන්න. බුදුරජාණන් වහන්සේට තරම් ආහාරවලදී රසනාර පිනායන කෙනෙක් ලෝකේ නැහැ. අපි ආහාරයක් ගත්තාම අපේ නහර පිනායන්නේ 20 නම්. බුදුරජාණන් වහන්සේගේ නහර 100%ක් පිනායනවා. ඕනම දෙයක් ගත්තාම අන්තිම ඕජාවත් බුදුරජාණන් වහන්සේට දැනෙනවා රසෙ. අපිට දැනෙන්නේ නැහැ. පින් නිසා. ඒක තහනන්නේ නැහැ. ඒක කිලිස් පුදින්නේ නැහැ. ඒකනේ ප්‍රණීත භෝජනයක් දුන්නාම Tamanට ප්‍රණීත භෝජන ලැබෙන්නේ. ප්‍රණීත භෝජන දාන ගැන අහලා තියෙනවද? ආපෝයි හාමුදුරන්ට දෙන්න එපා වුණා. කෙලෙස් උපදිනවා. අයිස්ක්‍රීම් දෙන්න එපා. කෙලෙස් උපදිනවා. ඔය හාමුදුරන්ට හොඳ නෑ කිරිපැණි. කෙලෙස් උපදිනවා. එහෙම කියලා නෙමෙයි. Taman කැමති උසස්ම දේ දුන්නොත් ප්‍රණීත භෝජනේ Tamanට ලැබෙනවා. ඒ නිසා Tamanට ප්‍රණීත භෝජනේ තව කෙනෙකුට දීලා ගිහි කෙනෙකුට හරි Taman සරදීකින් ජීවත් වෙනවා කියන එක උසස් ගුණයක්. වෙන මොනවද තියෙන ප්‍රශ්න? මේ පොඩි කෙනෙක් ඉන්නවනේ උපාසක මාත්‍යේ. මොනවද කියන්න තියෙන්නේ? තේරුණාද කියපු දේවල්? තේරුණාද නැද්ද? හොඳයි. මේ නිතරම බණ ධර්ම දේශනාවනවා ධර්ම සාකච්ඡා කරනවා ඒ නිසා මොනවත් ඇත්තෙච්චර අහන්න දෙයක් නැහැ ඒ නිසා අපි දන්නවා මේ අපි කාලේ නෂ්ට කරන්න කැමතිත් නැහැ නේද කාගේවත් ඒ නිසා පොඩ්ඩක් විවේක ගන්න හොඳයි අපි නවත්තමු නේ හොඳයි නේද? අවසාන වශයෙන් කවුරුත් අහන්නේ නැහැ නේ ඒ ප්‍රශ්නේට. හොඳයි එහෙනම් අපි දිව්‍යන් වහන්සේට පින් දීලා පහමාරයි. අපි ධර්ම දේශනා වාරය නිම කරමු. හොඳයි අපි ඉස්සෙල්ලාම කාටද පින් දෙන්නේ දෙවියන් ආරාධනා කරපු බාරගත්තු යම්තාක් දිව්‍ය රාජ මණ්ඩල, බ්‍රහ්මනාග රාජ මණ්ඩල, යක්ෂනාග රාජ මණ්ඩල ඉන්නවා නම් ඒ සියලු දෙනාම පින් අනුමෝදන් වෙන්න කියලා එත්තාවතාචමේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචමේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචමේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා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 සම්පත්ති මිනාතේ සමිජ්ජතු